ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දෙනාටම කාංකා විතරණී ධර්මයේහි ඔබට සැක ඇති තැන් සැකහැර දැනගැනීමේ ඉඩ අවකාශ සැලස්වෙන ඔබ හැම දෙනාම ප්‍රිය කරන බොහෝ දෙනා ගරු කරන වැඩසටහන අද දවසෙත් අපි සූදානම් ඔබගේ ධර්මඥානය නොදන්නා දෑ දැනගැනීමටත් දන්නා දෑ නිවැරදි කර ගැනීමටත් අතහිත දෙමින් සුවිසුද්ධ බුද්ධ වචනයෙන්ම ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයෙන්ම උදාහරණ සහ ඒ ධර්ම කාරණාව තිබෙන්නා වූ තැන පිළිබඳවද ඔබට වැටහීමක් අවබෝධයක් ලබා දෙමින් කාරණා කිහිපයක් පැහැදිලි කරන්න. අදත් සුපුරුදු පරිද්දෙන් වැඩසටහන සඳහා සම්පත්දායකයන්න් ලෙස සහභාගී වන ධර්මයේ පිළිබඳව හැදෑරීම් ගවේෂණ සිද්ධ කරමින් තමන්ලත් ධර්මඥානය නිහතමානීව නිර්හංකාරව ඒ වගේම ලාභ පරමාර්ථයකින් තොරව බෙදා හදා දෙන සමින්ද රණසිංහ මහත්මයා අපි තමන්ම ගෞරවයෙන් පිළිගන්නවා. එතුමන් විසින් මෙහෙවන මේ කාංකා විතරණී වැඩසටහන අපි මැදිරියේදී පටිගත කරනවා සේම සමහරක් අවස්ථාවලදී බෞද්ධ මහා සම්මේලන ශාලාවේ හැම මාසකම අවසාන ඉරිදා උදෑසන 8 සිට දහවල් 1 දක්වා පැවැත්වෙන ධර්ම සාකච්ඡාමය ධර්ම දේශනාමය වැඩසටහනෙදිත් පටිගත කිරීම සිදු කරනවා. අද ඔබ වෙනුවෙන් ගෙන ඉන්නේ එවැනි ආකාරයට පටිගත කරන ලද සක්කාය දිට්ඨිය පිළිබඳව ඔබේ සැකහැතෙන් සැකහැර දැනගන්නට අවැසි වන මගහසර කියා දෙන වැඩසටහනක්. මේ වැඩසටහන සඳහා සදැහැති දායකත්වය ලබා දෙන්නේ රාජගිරියේ පදිංචි තලතා කිරින්ද මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා මේ මහත්මිය බලාපොරොත්තු වෙනවා එතුමියගේ නමින් මිය පරලෝ ගිය සියලුම ඥාතිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න. ඒ වගේම Tamanට හා සමග එකට අත්වල බඳගෙන ජීවත් වෙන හැම දිනාටම සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න සහ කාංකා විතරණී වැඩසටහනේ ශ්‍රාවක ප්‍රේක්ෂක හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරන්න. එතුමියගේ ඒ සත් ප්‍රාර්ථනාවන් අභිලාෂයන් ඒ ආකාරයෙන්ම ඉෂ්ව සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි දැන් සූදානම් කංකා විතරණී වැඩසටහන ආරම්භ කරන්න. අපි එසේනම් ආරාධනා කර සිටිමු අපේ පින්වත් සමින්ද රණසිංහ මහත්මයාට එතුමන්ගේ ධර්මඥානය තුලින් ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයෙන්ම උදාහරණගෙන හැර දක්වමින් ඒ සක්කාය දිට්ඨිය පිළිබඳව අපට පැහැදිලි කිරීමක් කරන හැටියට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 අද විශේෂ ධර්ම කරුණක් සාකච්ඡා කිරීම පිණිස මේ සුදුසු කාලයයි කියලා සිතුන නිසා මේ බුදුදහමේ අපට ලැබෙන ධර්ම කාරණා අතරින් පළවෙනි ඵලයට පත්වීම පිණිස අතිශයින්ම වැදගත් කරුණ අද සාකච්ඡා කරන්න අදහස් කළා. ඒ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨි කියන පදය බොහෝ වාර ගානක් අසා ඇති නමුත් අපට මේ සක්කාය දිට්ඨිය කොයිතරම් දුරට තියෙනවද මොන මොන ආකාරවලින් තියෙනවද කියලා හරියටම අවබෝධයක් අපිට ලැබෙන්නේ නැහැ. එනිසා බොහෝ දෙනෙක් මේ පිළිබඳව විවිධ මත දරනවා පිටකයට අනුකූල නොවන එම නිසා ඊටාම කාලීන වූත් ඊටාම ප්‍රෝජනවත් වූත් බොහෝ දෙනෙක්ගේ මිත්‍යා දෘෂ්ටි නැති කර සම්මාදිට්ඨියට පැමිණීමට ඉවහල් වන ධර්ම කරුණක් වශයෙන් මේ සක්කාය දිට්ඨිය පිළිබඳ ධර්ම දේශනාව සඳහන් කරන්න පුළුවන්. මේ සක්කාය දිට්ඨි කියලා කිව්වට Tamanට වැටහෙනවට වඩා මම කියලා කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් මගේ කියලා සැලකිය යුතු යම් යම් දේ තියෙනවා. මගේ ජීවිතය, මගේ ආත්මය, මගේ ආත්මයයි සැලකිය යුතු දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණ උපන්දා සිටම අපිට තියෙනවා. කවුරුත් කියලා දෙන්න අවශ්‍යත් නැහැ. නමුත් සසර පුරාවටම මේ මම මගේ කියන අදහස අප තුල තිබුණ නිසා කොයිතරම් ධර්මදේශනා ශ්‍රවණය කළත් සසරෙන් මිදින නම් හැකියාවක් ලැබිලා නැහැ. ඒක තමයි අපි මේ තරම්ම කාලයක් සසර පුරා ගමන් කරන්නේ. බුදවරු කොයිතරම් ලෝකේ පහළ වෙලා ඇද්ද? ලෝකේ පහළ වූ බුදවරු ගණන කියලා නිම කරන්න බෑ. ගණනින් කියන්නේ නැහැ. උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙරම්පුරණ කාලයේදී පමණක් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 512000 27 නමක් ලෝකේ පහළ වෙලා තියෙනවා. ඒ කාරණය විශේෂයෙන්ම බුද්ධ වංශ පාළියේහි සඳහන් වෙනවා. බුද්ධ වංශ පාළියෙත් බුද්ධ වංශ පාළිය අට කතාවෙත් මෙච්චර බණ අහලත් එහෙම නැත්නම් මේ තරම් බුදුවරුන්ගෙන්ම බණ අහලත් අපට ඇයි සසරින් මිදෙන්න බැරි වුණේ භාගතුන් වහන්සේලාගෙන් ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේදී අප පාරමිතා පුරලා තියෙන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන හින්දා අපට තවදුරටත් ඉදිරියට සංසාරේ ගමන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සිද්ධ වීම නොඑක් ආකාරයෙන් දුක් සහගතයි. වැඩිපුරම දුක් විඳින නිසා සසර භයානකයි. එහෙම නැත්තම් සසර භයානක නෑ. දුක් විඳින්න තියෙන නිසා භයානකයි. මේ කාරණය මේ තරම වැදගත් වෙන්නේ මේ නිසා අපට මේ මමත්වයෙන් මිදෙන්නේ නැතුව පළවෙනි ඵලයටපත් වෙන්න බෑ. පළවෙනි මාර්ගයටවත් ඵලයටවත්පත් වෙන්න බෑ. ආත්මවාදය කියලා බොහෝ අන්‍ය ආගම් පදනම් වෙලා තියෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය මත. ඉතින් මේ පිළිබඳව අපගේ ග්‍රන්ථවල බොහෝ සෙයින්ම විස්තර සඳහන් වෙනවා. බොහෝ සූත්‍රවල කෙටියෙන් සඳහන් වෙන නිසා ඒ කියවන පින්වුතුන්ට හරියට අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාමත් මේ පිළිබඳව විශාල ගැටලු ඉතුරු වෙලා තියෙනවා. අද අපි ප්‍රථමයෙන්ම මේ සක්කාය දිට්ඨියේ ප්‍රභේද පිළිබඳව සාකච්ඡා කරලා ඒ සම්බන්ධ සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සක්කාය දිට්ඨියට ආකාර 20ක් තියෙනවා. එය ප්‍රධාන වශයෙන් පංචස්කන්ධය මුල් කරගෙන තියෙන නිසා රූපස්කන්ධය සම්බන්ධයෙන් ආකාර හතරකුත් වේදනාස්කන්ධය සම්බන්ධයෙන් ආකාර හතරකුත් සංඥාස්කන්ධය සම්බන්ධයෙන් ආකාර හතරකුත් සංස්කාරස්කන්ධය සම්බන්ධයෙන් ආකාර හතරකුත් විඤ්ඤාණස්කන්ධය සම්බන්ධයෙන් ආකාර හතරකුත් මේ විසි ආකාරයට අයත් වෙනවා පළවෙනි ආකාරය රූපය ආත්මයයි සැලකීම. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය කියලා කියන්නේ මොකක්ද? සරල වශයෙන් කියනවා නම් අපගේ මේ ශරීරය රූපය කියලා ගන්න පුළුවන්. නමුත් විස්තර විභාග සහිතව ඊටාම හොඳින් පැහැදිලි කරනවා නම් මේ තමන්ගේ ශරීරය විතරක් නෙමෙයි. තමන්ගේ ශරීරය සම්බන්ධ අනිකුත් රූපත් මේ අප අවට තියෙන සියලුම රූප 11 ආකාරයකින් එහිදී විස්තර කරනවා. දැන් අපගේ ශරීරයේහි දැන් පවතින රූප කියන්නේ පච්චුප්පන්න රූප කියලා. වර්තමාන රූප. එතකොට ඊයේ දවසේ තිබුණ රූපය පෙරේදා එහෙම නැත්නම් ගිය අවුරුද්දේ එහෙම නැත්නම් අවුරුදු 10කට කලින් අප උපන්දා ඉඳලා පැවතුණු රූපය අතීත රූප ස්කන්ධයට අයිති වෙන්නේ. එයත් අපි ග්‍රහණය කරගෙන තියෙන්නේ. දැන් කුඩා කාලයේ ගත ඡායාරූපයක් අරගෙන තමන්ව දකින්න කෙනෙක් කැමතියි. මේ තමන්ගේ රූපය කියලා දකින්න කැමැත්තක් ඇති වෙනවා. මොකද උපාදාන වශයෙන් ග්‍රහණය කරගෙන තියෙන නිසා. එම නිසා ඡායා රූපයක් ගන්න අවස්ථාවක තමන්ගේ රූපය දකින්න වැඩි කැමැත්තක් ඇති වෙන්නේ මේ තමන්ට තියෙන මේ තණ්හාව නිසා. තමන්ගේ ආත්මය පිළිබඳ තියෙන තණ්හාව සහ තමන්ගේ මේ ශරීරය පිළිබඳ තියෙන තණ්හාව. මේ සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ ඒ රූපය පිළිබඳ දැක්වෙන ස්ථානයක් සංයුත නිකායේ තුන්වෙනි පොතේ අතීත රූපය අනාගත රූපය වර්තමාන රූපය මේ සියල්ලම රූපස්කන්ධයට අයිති වෙන්නේ මේ අවට තියෙන රූප මේ සැදිලා තියෙන සියලුම දේවල් රූප වලින් හැදිලා තියෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එයින් මේ බිත්ති මේස පුටු ආදී සියල්ල ගස්වල ආදී සියල්ල හැදලා තියෙන්නේ සුද්ධාෂ්ටක වලින්. ඊට අමතරව ශබ්ද රූපය ආදී රූප පවතිනවා. ප්‍රධාන වශයෙන් සුද්ධාෂ්ටක පවතින්නේ. සුද්ධාෂ්ටකය කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ රූප වර්ග අට එකතු වෙලා හැදලා තියෙන්නේ. මේ රූපත් එක දිගට පවතින්නේ නැහැ. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියන අවස්ථා තුනක වෙනස් වෙමින් නිතරම වෙනස් වෙමින් පවතින්නේ. ඉතින් ඒ නිසා මේ රූපය අනිත්‍යයි කියන අවබෝධය ලැබෙන්නේ මේ ඒ රූපවල ඇතිවීම නැතිවීම දකින පුද්ගලයාට ඒ කාරණය දකින්න අප විදර්ශනා ඥානයක් දිනු කරනවා මිසක් ඇහැකින් දකින්න බෑ. එනිසා මේ රූපය පිළිබඳ බොහෝ සෙයින්ම මුලාවකට පැමිණෙන්න හේතුව මේ කාරණේ. දැන් අපි රූපවාහිනියේ රූප දැක්කට එක්තරා වෙලාවක අපි හිතමු තප්පරයකදී රූප රාමු 30ක් හෝ අඩුම ගානේ ඒ වගේ විශාල ගණනක් රූප රාමු පෙන්වන නිසා අපට මේ රූපය වෙනස් වෙනවා කියන කාරණය පේන්නේ නැහැ. අපිට පේන්නේ එක රූපයක් තියෙනවා. ඒ රූපය හෙලවෙනවා කියලා. දැන් අප ඉදිරියේ ඉන්න මිනිස්සෙක් අතපය හොලවනවා නම් අපිට හිතෙන්නේ මේ එකම පුද්ගලයෙක් එකම අතක් හොලවනවා. නැතුව මේ රූප කලාප ඇති වෙමින් නැති වෙමින් මේ ස්ථානය වෙනස් කරනවා කියලා පේන්නේ නැහැ. ඒ මොකද තියෙන වේගය වැඩි නිසා. දැන් අපි දන්නවා කාටුන් චිත්‍රපටයක් හදන්නේ කොහොමද? මේ චිත්‍රපට කියන නම හැදුනේ කොහොමද? රූප රාමු එක්තරා පටයකට එක දිගට අමුණලා වේගයෙන් දර්ශනය කෙරෙව්වහම පෙන්වුවාම එතන තනි රූපයක් හැලවෙනවා වගේ පේනවා. නමුත් තියෙන්නේ රූප රාමු. ඒ වගේ මේ අතපය හැදිලා තියෙන්නේ එවැනි රාමු වලින්. එක්තරා මොහොතක එක තැනක එක රූපයක් තියෙනවා විතරයි. රූප එකක් නෙමේ රූප කෝටි ගාණක් ප්‍රකෝටි ගාණක්. ඒ වගේ විශාල වශයෙන් පවතිනවා. නමුත් මේ හැම රූපයක්ම හැම මොහොතෙම වෙනස් වෙනවා. මේ කාරණය අවබෝධ කරගන්න බැරි වුණාම මුලාවකට පැමිණෙනවා. මේ මම ඉදිරියේ ඉන්න මිනිස්සයා තමන්ගේ අත හොලවනවා කියන මුලාවක් එන්නේ. භාගතුන් වහන්සේ මේ අවබෝධය මුලාවක් හැටියට දේශනා කරන්නේ මේ නිසා තමයි සත්වෙක් ඉන්නවා කියන අවබෝධය ලැබෙන්නේ. එය දෘෂ්ටියක්, දෘෂ්ටිගතයක්, මුලාවක්. සත්‍ය වශයෙන්ම තිබෙන්නේ රූප කලාප පමණයි. ඒ ඒ මොහොතේ ඉපදෙන, පවතින, විනාශ රූප විතරයි තියෙන්නේ. ඉතින් මේ කාරණේදී අපි මේ රූප වලට රැවටිලා රූප තමන් වශයෙන් තමන්ගේ මිත්‍රයෝ වශයෙන් තමන්ගේ ඥාතීන් වශයෙන් හඳුනගෙන ඒ පිළිබඳව ඇල්මක් ඇති කරගෙන තමන්ගේ වස්තුව වශයෙන් තමන්ගේ මිල මුදල් වශයෙන් අවබෝධයක් ලබලා ඒ පිළිබඳව ඇලෙනවා ඒ ඇලීම සසර පුරාවටම අපිව අරගෙන යනවා. බොහෝ අද දිදි දුක් සහිතව තමයි ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ සසර දුකින් මිදීමට නම් මේ බන්ධනය නවත්තන්න ඕනේ බන්ධනය නවත්තනවා කියන එක මෙහෙම කිව්ව පමණින් අතාරින්න බෑ. එහෙම නැත්තම් බුදුවරුන්ගෙන් බණ ඇහුවාම අපිට ඒ බන්ධනේ අතාරින්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ බන්ධනය අතාරින්න අපගේ ඥාණයෙන්ම අප කැමති වෙන මේ අපේ ශරීරයත් අපගේ ඥාතීන්ගේ ශරීරත් අපට අයිති වස්තු වුණුත් දිගටම පවතින්නේ නැහැ. දිගටම පවතින්නේ නැති බව ඥාණයෙන් අවබෝධ කරගෙන මොහොතින් මොහොත වෙනස් වෙනවා කියන කාරණය නුවණින් අවබෝධ වෙනකම්ම තණ්හාව කියන එක අඩු වෙන්නේ නැහැ. දැන් මේ පින්වතුන් අහලා ඇති ඕනෑම තරම් වාරයක් මං හිතන්නේ සිය වාරයක් දහස් වාරයකට වඩා අහලා ඇති මේ ශරීරය තමන්ගේ නෙමෙයි. භාගතුන් වහන්සේ එහෙම දේශනා කරනවා. නමුත් භාගතුන් වහන්සේ ඒ පමණක් නෙමෙයි දේශනා කරන්නේ බොහෝ දෙනෙක් හිතනවා මේ ශරීරය තමන්ගේ නෙමෙයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරා එපමණයි දේශනා කරේ කියලා. භාගතුන් වහන්සේ දේශනා කරේ නායම් භික්කවේ කායෝ තුම්හාකං භික්ෂූනි මේ කය නුඹලාගේ නෙමෙයි. නාපි අඤ්ඤේසං වෙන කෙනෙකුගේත් නෙමෙයි. මේ කාරණා දෙකම Taman දැනගන්න ඕන. එහෙම නැත්නම් මුලාවට පැමිණෙන්න පුළුවන්. මේ ධර්ම කාරණයක් බාගට අවබෝධ කරගත්තොත් මුලාවට පැමිණෙන්න පුළුවන්. මොකද මේ කය මගේ නෙමෙයි කියන එක විතරක් අවබෝධ කරගත්තොත් මේ කර්මත් Tamanගේ නෙමෙයි කියලා ඕනෑම කර්මයක් කරන්න පෙළඹෙන්න පුළුවන්. ඉතින් Tamanට අයිති කිසිම දෙයක් ඇත්තේම නැත්තම් මොකටද නිවන් දකින්න උත්සාහ කරන්නේ? කියලා මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්න පුළුවන්. මොකද Tamanට අයිති කිසි දෙයක් ඇත්තේම නැත්තම් ඒ වගේ මිත්‍යා දෘෂ්ටියට පැමිණෙන පුද්ගලයෝ ඉඳලා තියෙනවා. මෙතන භාගතුන් වහන්සේ තව වැදගත් කරුණක් දේශනා කරනවා නාපි අඤ්ඤේසං වෙන කෙනෙකුගෙත් නෙමෙයි. මෙතන තියෙන්නේ මමයි හඳුන්වන්න පුළුවන් සියලුම අවශ්‍යතා සම්පූර්ණ කරන්නෙත් නැහැ. නමුත් වෙන කෙනෙකුගෙත් නෙමෙයි. එම නිසා යම්කිසි දුක්ඛයක්, කරදරයක්, වෙහෙසක් මේ සසර තියෙනවා. එම අපහසුතාවෙන් මිදීම පිණිස, එම දුක්ඛයෙන් මිදීම පිණිස මේ තමා මාර්ගය කියලා භාගතුන් වහන්සේ දේශනා කරන මේ සක්කාය දිට්ඨිය අවබෝධ කර ගැනීම. එහෙම නැත්නම් මම මගේ කියන අදහස මේ ලෝකේ සත්‍ය වශයෙන් නැති බව අවබෝධ කර ගැනීම. එහිදී මේ රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක යම් අවබෝධයකට පැමිණෙන්න ඕනේ. එතනදී මේ අතීත රූපය තමන්ගේ නෙමෙයි කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ කුඩා කල තමන්ගේ රූපය තමන්ගේ නෙමෙයි. කුඩා කල Taman දැකපු දේවල් ඒවත් Tamanගේ නෙමෙයි. Tamanගේ කියලා Taman ළඟින් තියාගෙන හිටපු දේවලුත් Tamanගේ නෙමෙයි. අනාගත රූපය මම මෙවැනි ශරීරයක් සහිත පුද්ගලයෙක් වෙනවා අනාගතේ. අවුරුද්දකින් මම මේ තරම් උස යනවා. මම මේ තරම් සුදු වෙනවා. මේ තරම් අලංකාර වෙනවා. කියලා බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. ඒකට කියන්නේ අනාගත රූපය උපාදාන කර ගැනීම. මේක අවබෝධ කරගන්න මේ රූපය වැඩියම උපාදාන වෙලා තියෙන්නේ කාටද කියලා හොයලා බැලුවොත් හොඳයි. අපි හිතමු රූප ලාවන්‍ය පිළිබඳ වෙහෙසන පුද්ගලයන්ට රූපය උපාදාන වෙනවා වැඩි. මොකද මේ පුද්ගලයෝ ශරීරය පිළිබඳවම විශේෂයෙන් වෙහෙස වෙනවා. මේ රූපය කියලා කියන්නේ ਸਰව සම්පූර්ණ ශරීරයට විතරක් නෙමෙයි. ශරීරය මේ රූප උපාදාන ස්කන්ධයේ ප්‍රධාන කොටසක්. ඊට අමතරව සටන්කාමීන් එහෙම නැත්නම් කාය වර්ධනය පිළිබඳ වෙහෙසෙන පුද්ගලයෙක් තමන්ගේ අත මොන වගේද දැන් මොන වගේද තව සුමානකින් මාසකින් මොන වගේ වෙන්න ඕනේද කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා ඒ නිසා දැඩිව ඇලෙනවා ඒ වගේ මේ ශරීරය සම්බන්ධව විශේෂයෙන් සලකන නලු නිලියෝ රූපලාවන්‍ය ආදී වෘතීන් වල නියැලෙන පුද්ගලයෝ පිළිබඳව පොඩි උදාහරණයක් හිතලා බලන්න තමන්ට එතකොට මේ රූපය උපාදාන වෙන හැටි පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. තමන්ටත් මේ උපාදානය යම් මට්ටමකට තියෙනවා. කවුරුත් හිතන්න එපා මේ මට ඒ කොටස නෑ කියලා. අපටත් මේ හැම උපාදාන වර්ගයක්ම තියෙනවා. එහෙම තියෙන නිසා තමයි අපි සසරේ ඉන්නේ. එහෙම නැත්තම් මේ වෙනකොට සසරෙන් මිදිලා ඉන්න ඕනේ. එහෙම වෙලා නැත්තේ අපිට තියෙන නිසා. ඉතින් රූපලාවන්‍ය කරන පුද්ගලයෙකුට මේක උසස් දෙයක් නෙමෙයි. රූපලාවන්‍ය කියන කාරණාව මේ ඒ තරම් දියුණු දෙයක් නෙමේ මනස දියුණු අය කරන දෙයක් නෙමේ කියලා කිව්වට කමක් නැහැ. නමුත් වැඩියෙන් හිතන්න යන්න එපා මේ පුද්ගලන්ට වැඩිය අපි උසස් කියලා. මොකද කලින් ජීවිතවල අපි ප්‍රමාදීව ඉඳද්දී මේ පුද්ගලයෝ සිල් රැක්කද දන්නේ නැහැ. නිසා මේ සසර අනිත්‍ය බව හැමදාටම වළංගුයි. අපේ සීලයටත් වළංගුයි. අපේ ප්‍රඥාවටත් වළංගුයි. නිසා සසර කියන එක අනිත්‍ය බව හැම වෙලෙම මෙනෙහි කරන්න ඕන. තමන් හිතලා බලන්න අතීත රූපයන් සම්බන්ධයෙන් Tamanට තියෙන උපාදාන මොන වගේද? අනාගතේ මෙවැනි රූපයක් සහිත වෙනවා කියලා Tamanට තියෙන උපාදාන මොන වගේද? වර්තමාන රූපය පිළිබඳව තියෙන උපාදාන මොන වගේද? මේ පළවෙනි කාරණා තුන. ඉන්පසුව අජත්තංවා බහිද්ධාවා කියලා කියලා තියෙන්නේ අභ්‍යන්තර රූපය කියලා කියන්නේ තමන්ගේ ශරීරය. තමන්ගේ ශරීරයෙන් පිට තියෙන දේවලුත් තමන් උපාදාන කරගන්නවා. මොන වගේ දේවල්ද? ඉස්සල්ලාම තමන්ගේ තමන් හඳින වස්ත්‍ර ඒක උපාදාන කරගෙන ඉන්නේ. නැත්තම් මෙච්චර අමාරුවෙන් මිල මුදල් දීලා ගන්න හේතුවකුත් නැහැ. මේ තරම් පිළිවෙලකට සෝදලා පිරිසුදු කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ තරම් හොඳට සකස් කරගෙන ඇඳගෙන ඉන්න අවස්ථාවකුත් නැහැ මෙච්චර උපාදානයක් නැත්තම්. ඕනෑම දෙයක් ඇඳගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් තමන්ගේ මේ බාහිර රූප කිව්වහම ඇඟට ගෑවිලා තියෙන දේවල් ඉස්සල්ලාම තමන් හිතන්න. ඉන්පසුව තමන් තමන්ගේ වස්තුව හැටියට ළඟ තියන් ඉන්න මිල මුදල් තමන්ගේ භාණ්ඩ තමන්ගේ යාන වාහන ගේ දොර පුටු මේ සාදි බොහෝ දේවල් කියන්න පුළුවන් වටිනාකමකින් වැඩි දේවල් අඩු දේවල් ඒව භාගතුන් වහන්සේ හඳුන්වනවා මෙන්න මේ ආකාරයට. යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නම් අජ්ජත්තම් වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා අජ්ජත්තං කියලා කියන්නේ අභ්‍යන්තරය තමන්ගේ ශරීරය තුල බාහිරය කියලා කියන්නේ තමන්ගේ ශරීරයෙන් පිට කියන එකයි ඕලාරික කියලා කියන්නේ රළු කියන එකයි ඒ කියන්නේ හොඳින් අතට අහු වෙන නැත්තම් තදින් දැනෙන සුකුමං කියලා කියන්නේ සියුම් කියන එකයි. සියුම් රූප. හීනං වා පනීතං වා. හීන කියලා කියන්නේ ඊටාම උසස් කියලා සලකන්නේ නැති. පහත් කියලා සලකන දේවල්. ප්‍රනීත දේවල් කියලා කියන්නේ උසස්සයි සම්මත දේවල්. අපි දන්නවා දැන් බහුලව දෙයක් තියෙනවා නම් ඒ තරම්ම උසස්සයි සලකන්නේ නැහැ. ඊටාම අඩුවෙන් නම් තියෙන්නේ උසස් කියලා සලකනවා. එහෙම නැත්නම් වටිනාකමකින් වැඩි ප්‍රණීතයි කියලා කියන්නේ ඒකයි. එහෙමත් නැත්නම් දුර තියෙන යම් රූපයක් තියෙනවා නම් එහෙම නැත්නම් ළඟ තියෙන රූපයක් මේ සියලු රූපයම මගේ නෙමේ කියලා අවබෝධයකට පැමිණෙන්න ඕනේ. නේතං මම නේසෝ හමස්මි මමත් නෙමේ. ඒ කියන්නේ මම නෙමේ. මගේත් නෙමෙයි කියන්නේ මට අයිති නැහැ කියන එකයි මගේ නෙමෙයි කියලා කියන්නේ. මම නෙමෙයි කියලා කියන්නේ මම කියලා හඳුන්වන පුද්ගලයා නෙමෙයි. දැන් මම මම කියලා කොයිද ඉන්නේ? යම් යම් පුද්ගලයෝ තමන් ඉන්නේ මෙතනයි කියලා හිතාගෙන ඉන්නවා නේද? කොහොමද හිතෙන්නේ තමන් කොහේ ඉන්නවා කියලාද? ශරීරයේ කොයි හරි ඉන්නවා කියලා හිතෙන්නේ. ශරීරය තුල ඉන්නවා කියලානේ බොඩ බොහෝ විදිහ හිතෙන්නේ. එක එක විදිහට හිතෙන්න පුළුවන්. එක එක පුද්ගලයට වෙනස්. සමහර පුද්ගලෙකුට හිතෙන්න පුළුවන් පපුවේ ඉන්නේ. සමහර පුද්ගලෙකුට හිතෙන්න පුළුවන් මොලේ ඉන්නේ. එහෙම නැත්නම් හිස් කබල තුල ඉන්නවා. මොකද වැඩිපුර ඉන්ද්‍රිය ගණනක් සම්බන්ධ වෙලා තියෙන්නේ ඇස් දෙකත්, කන් දෙකත්, නහයත්, දිවත් ආදී ඉන්ද්‍රියන් වැඩි ගණනක් සම්බන්ධ වෙලා තියෙන හිස් කබලට. මිනිස් හිසට. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් හිතෙන්න පුළුවන් මේ තමන් ඉන්නේ හිසේ කියලා. බුදුදහමේ ප්‍රධාන වශයෙන් මනස කියන ඉන්ද්‍රිය තියෙන්නේ කොහේ කියලා සඳහන් වෙන්නේ? හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන කොටසේ ඒ ලේවල ගෑවි නොගෑවි තියෙන හදවත්තු කියන රූපය උඩ තමයි මේ සිත් ඇති වෙන්නේ. ඒක තමයි භාගතුන් වහන්සේගේ දේශනාව. එය සර්වජිතා ඥාණයෙන් දැකලා අවබෝධ කරගෙන කරන දේශනාවක් නූතන විද්‍යාවෙන් මනින්න බෑ. අප දන්නා දැනුමෙන් මනින්න බෑ. එනිසා ඒ දේශනාව අතිශයින් දියුණුයි අපත් යම්කිසි දවසක දියුණු විදර්ශනා ඥාන දියුණු කරාම තම තමන්ටම අවබෝධ වෙනවා ඒ කාරණේ. ඒත් කවදාකවත් භාගතුන් වහන්සේට තරම් අවබෝධ වෙන්න බෑ. මේ ශාසනයේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. පසේ බුදුරජාන් වහන්සේ ළමකටවත් ලැබෙන්නේ නැති ඥාන හයක් විශේෂයෙන්ම තියෙන නිසා තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා උතුම් වූ භාගතුන් වහන්සේට විශේෂ නාමයකින් හඳුන්වන්නේ ගෞරව නාමයකින් භාගතුන් වහන්සේට ඥාන 73ක් තියෙනවා කියලා සඳහන් කරනවා පටිසම්භිදා මග්ගේ. එයින් 67ක් සාරිපුත්තයන් වහන්සේ දක්වා පසේ බුදුරජාන් වහන්සේට පවා තියෙන 67යි. සරියුත් හාමුදුරන්ටත් තියෙන 67ක්. නමුත් මේ තියෙන 67ත් භාගතුන් වහන්සේට තරම් කිසිම කෙනෙකුට නෑ. එයින් අදහස් කරන්නේ භාගතුන් වහන්සේ භාවනා කරද්දී භාගතුන් වහන්සේගේ ඒ උග්ගහ නිමිති, පටිභාග නිමිති ආදී නිමිති නැත්නම් කසින මණ්ඩල කොයිතරම් දුරකට පැතිරෙනවද කියනවනම් එය අනන්තයි අප්‍රමාණයි කියලා කියන්නේ. අප ඉන්න මේ මනුස්ස ලෝකය අයිති එක සක්වලකට. ඉතින් යම් කෙනෙක් මේ ලෝකයේදී භාවනා කරද්දී කසීන මණ්ඩලය වැඩෙනවා. අඩි ගාණක්. සමහරුන්ට හැතැම්ම ගාණක්. සමහරුන්ට රටක් දෙකක්. සමහරුන්ට මහද්වීපයක්. සමහරුන්ට එක මනුස්ස ලෝකයටම වැඩෙනවා. සමහර කෙනෙකුට එක සක්වලකටම වැඩෙනවා. සමහර කෙනෙකුට සක්වලවල් 1000කට වැඩෙනවා. ඒ වගේ ඉතින් විශේෂ පුද්ගලයෙක් වෙන්න ඕනේ සක්වලවල් 1000ක් බලන්නත්. ඒ කසීන මණ්ඩලයේ වැඩෙන ප්‍රමාණය තමයි දිබ්බ චක්කු, දිබ්බ සෝත ආදී අභිඥා පවතින්නේ. ඒ කියන්නේ ඒ කසින මණ්ඩලයේ දුර ප්‍රමාණය තමයි තීරණය කරන්නේ දිවසින් දකින්න පුළුවන් ප්‍රමාණය. එහෙම නැත්නම් දිව්‍ය කනින් අහන්න පුළුවන් ප්‍රමාණය ආදී වශයෙන් බොහෝ විස්තර තියෙනවා. භාගතුන් වහන්සේගේ කසින මණ්ඩලය කොයිතරම් ප්‍රමාණයක් ඇද්ද? මේ පින්වතුන්ට කොහොමද හිතෙන්නේ? ඒක දැනගන්න උදාහරණයක් කියනනම් මේ වගේ දැන් භාගතුන් වහන්සේගේ අනදෙන ප්‍රදේශය ගත්තාම විශ්වයේ මෙවැනි සක්වලවල් කෝටි ලක්ෂයක් තියෙන ප්‍රදේශයක් තමයි භාගතුන් වහන්සේ අනදෙන්නේ. මෙවැනි සක්වලවල් කෝටි ලක්ෂයකට ට්‍රිලියනයකට භාගතුන් වහන්සේ අනදෙනවා. නමුත් භාගතුන් වහන්සේගේ ඥානය පවතින්නේ මොන ප්‍රමාණයේද කියන කාරණාව දේශනා කරලා තියෙන්නේ මෙහෙමයි. මේ කෝටි ලක්ෂයක් කියන විශ්ව ප්‍රදේශය තනි ඒකකයක් හැටියට ගත්තොත් එහෙම මේ අප ඉන්නා සක්වල සියලු ලෝකයන් පිරෙන්නම අබෑට වලින් පුරවලා ඒ එක අබෑටේ අබෑටේ අරගෙන එක පැත්තකට තියෙන කෝටි ලක්ෂයක් සක්වල කියන ඒකකයකට එක ගානේ දමාගෙන ගියොත් එම අබෑට ගාන ඉවරලත් තව දුර යන්න එනවා කියලා කියලා දිනවා එක පැත්තකට. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් කියන එක අපේ මනසකට අහු වෙන්නේ නැති තරම් අවබෝධ වෙන්නේ නැතරම් විශාල විශ්ව ප්‍රදේශයක්. එවැනි කෝටි ලක්ෂයක් සක්වලවල් කියන ප්‍රදේශය එක ඒකකයක් හැටියට අරගෙන එකා බෑටයක් බැගින් එක කෝටි ලක්ෂයක් සක්වලකට දමාගෙන ගියොත් එම එක පැත්තකට ගමන් කරත් විශ්වය ඊට වඩා විශාලයි කියලා කියලා තියෙනවා. ඉතින් සියලු දිසාවන්ට මේ ආකාරයමයි භාගතුන් වහන්සේගේ ඥාණය කොයිතරම්ද කියලා කියනවා නම් නියයපතේ තියෙනවා නම් යම්තා ඥානයත් එපමණම තියෙනවා. ඒ කියන්නේ දැනගත යුතු දෙයක් යම්තාක් තියෙනවා නම් මේ විශ්වයේ එපමණම භාගතුන් වහන්සේගේ ඥාණයට වැටහෙනවා. එයින් අදහස් කරන්නේ භාගතුන් වහන්සේගේ භාවනා බලය කොයිතරම් විශාලයි කියලාද? හිතාගන්න බැරි තරම් විශාලයි. ඉතින් එහෙම අවබෝධයකින් දේශනා කරපු ධර්මය තමයි අද අපිට මේ ලැබිලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න ඒ තරම් ගැඹුරු දහමකට සුදුසු ගෞරවයක් අපි දක්වනවා. තිසරණය පිළිබඳ තමන්ගේ තිසරණය පිළිබඳව තිසරණයෙහි පිරිසිදුභාවය පිළිබඳව තමන්ට තක්සේරුවක් ගන්න පුළුවන් මේ තරම් ගෞරවයක් අපිට ධර්ම රත්නය කෙරෙහි තියෙනවාද කියලා දැනගත්තා. මේ රූපය පිළිබඳ අපි සාකච්ඡා කරමින් සිටියේ මේ රූප උපාදානස්කන්ධය අපිට බොහෝ සෙයින්ම කරදර කරලා තියෙනවා. ඒ මොකද අපගේ වස්තු ආරක්ෂා කරගන්න අපගේ ඥාතීන් ආරක්ෂා කරගන්න අපගේ මිත්‍රයන් ආරක්ෂා කරගන්න අපගේම ශරීරය මිල මුදල් ආරක්ෂා කරගන්න අපි බොහෝ සෙයින් සසර පව් කරලා තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න විපාක විඳින්න වෙලා තියෙනවා නිර්ය ලෝකවලදී සහ අන්‍ය ලෝකවලදී. ඒ නිසා මේ උපාදානීය සුළුපටු නෑ. අවබෝධ කරගන්න වටිනවා. මේ රූපය තමන්ගේ ආත්මය හැටියට දැකීම තමයි පළවෙනි උපාදානය. ඉතින් මේ පිංගුතුන්ට වැටහෙන්නේ නැති මේ තමන්ගේ ශරීරය මුල් කරගෙන මේ දේශනාව කරාට තමන්ට පේන්න තියෙන සියලු රූප මේ උපාදාන ස්කන්ධයට අයිති වෙනවා. අතීත අනාගත වර්තමාන අභ්‍යන්තර බාහිර රලු සියුම් හීන ප්‍රනීත දුර ළඟ කියන ප්‍රභේද වලින් දේශනා කරලා තියෙන සියලු රූපයන් අයිති වෙනවා. නමුත් මේ දේශනා කිරීමේ පහසුව තකා අප අපගේ ශරීරය මුල් කරගෙන දේශනාව කරන්නේ ඒ පිළිබඳව අවබෝධ කරගන්න. රූපය තමන්ගේ ආත්මය හැටියට සලකද්දී භාගතුන් වහන්සේ පිටකේ දේශනා කරලා තියෙන්නේ මේ ලෝකේ ඉන්න උසස්ම මිනිස්සුන්ට ඇති වෙන තණ්හාව. ඍෂිවරුන්ට ඇති වෙන තණ්හාව පිළිබඳව. ධානලාභීන්ට. ඉතින් එතන විස්තර කරලා තියෙන්නේ මේ ධානලාභියෙක් පටවි කසීනේ වඩනවා. ඒ පටවි කසීන මණ්ඩලය තුලින් මේ ලෝකය දකිනවා. එහෙම දැකලා මේ කසීනය, පටවි කසීනය තමන්ගේ ආත්මය හැටියට සලකනවා කියලා. ඉතින් ඊට මෙහා බොහෝ මට්ටම්වලදී අපට අපගේ මේ උපාදාන තියෙන ආකාරය අවබෝධ කරගත යුතුයි. හරියට අවබෝධ කරගන්න. ඒ නිසා තමයි මේ රූපය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන කාය වර්ධන ක්‍රියාවන් යෙදෙන අය සතන්කාමීන් නලු නිලියන් රූපලාවන්‍ය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන පුද්ගලයන් සම්බන්ධයෙන් අපි කතා කළේ මොකද ඔවුන්ට මේ ඇඟ මගේ කියන තණ්හා වැඩි අනික් අයට වඩා. මේ ආකාරයට අවබෝධ කර ගැනීම වඩා පහසුයි. මොකද දැන් වේදනාව සම්බන්ධයෙන් මේ සියුම් සියුම් විඳීම් විඳලා ඒ පිළිබඳව මමත්වයක් ඇති කරගත්ත පුද්ගලයෝ ගැන හිතනවා නම් අපි හිතමු දැන් වේදනා ස්කන්ධය වැඩිපුරම බලපාන්නේ කලාකරුවන්ට සංගීතඥයන්ට ඒ වගේ ඒ මොකද ඒ පුද්ගලන්ට හිතන කාරණාවක් තමයි මේ විඳීම මට විතරයි විඳින්න පුළුවන්. මේ විඳීම මගේ. මමයි මේ වින්දනය ලබන්නේ. ඒ නිසා මේ වින්දනය මගේ කියලා. එහෙම නැත්නම් දුකටපත් වුණාමත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දුක මගේ. ඒක දුක් වේදනාව. මේ දුක කාටවත් තේරෙන්නේ නැහැ. එවැනි දේවල් කියන්නේ දුක උපාදාන කර ගැනීම. ඒ වගේම පින්වත්නි අපි සැපය සහ දුක කියන මේ දෙකම උපාදාන කරගන්න. අපට හම්බෙන හැමදේම උපාදාන කර ගැනීම පුරුදු වෙලා අපි තියෙන්නේ. බොහෝ සෙයින් අපි කැමති උපාදානවල. ඒ නිසා සසර කැමැත්තෙන් අපි දුක් විඳගෙන ඉස්සරහට යනවා. සංඥාව ස්කන්ධයක් හැටියට, උපාදාන ස්කන්ධයක් හැටියට බොහෝ සෙයින් බලපාන්නේ කාටද? වැඩියෙන් ඉගෙන ගන්න අයට. එහෙ නැත්නම් වැඩියෙන් මතක තියෙන අයට වැඩියෙන් දැනුම තියෙන අය මේ වෙනස් හඳුනා ගැනීම වලට තමයි සංඥා කියලා කියන්නේ යම් දෙයක් හඳුනා ගැනීම පිළිබඳව භාවිතා කරන ලක්ෂණ ලක්ෂණයට තමයි සංඥාව කියලා කියන්නේ ඉතින් වෙනස් හඳුනා ගැනීම බොහෝ ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ හොඳ දැනුමක් තියෙනවා කියන එකයි. එහෙම කෙනෙකුට ඉතින් අපි උපාදි දෙනවා. තනතුරු දෙනවා. ඉතින් වගේ එහෙම පුද්ගලයෙකුට හිතෙනවා මගේ මේ දැනුම කියලා මමත්වයක් ඇති වෙනවා දැනුම පිළිබඳව. ඉතින් සමහර කෙනෙකුට තව කෙනෙකුට වඩා විශාල මතකයක් තියෙනවා. දියුණු මතකයක් තියෙනවා. එනිසා ඒ පුද්ගලයාට හිතෙනවා මට විතරයි මතක. ඒ වගේ තමන්ගේ මතකය පිළිබඳ සංඥාවල් පිළිබඳව උපාදානයක් ඇති වෙනවා. සංස්කාර කියලා කියන්නේ මොනවද? සංඛාර කියලා කියන්නේ පිම්පව් වලට. එහෙම නැත්නම් චේතනාවට ප්‍රධාන වශයෙන්. චේතනා චෛතසිකය මුල් කරගත්ත ඊතුරු චෛතසික 49ටම කියනවා සංඛාර කියලා. ඉතින් මෙවැනි චේතනාවක් තියෙන්නේ මට මේ චේතනාව මගේ මේ සිතුවිල්ල මගේ කියන එක තමයි අපේ උපාදානය. මේ චේතනාව උසස්. මේ අරමුණු උසස් මගේ. මම බොහෝ මිනිසුන්ට වඩා උසස් විදිහට වැඩ කරනවා. එහෙම නැත්නම් මගේ අදිස්ථානය හොඳයි. මගේ වීරය වැඩි. ඒ වගේ තමන්ගේ චේතනාවන් තමන් අල්ල ගන්නවා. තමන් කරපු පින් සහ පව් අල්ල ගන්නවා. මම මෙවැනි වීර ක්‍රියාවක් කළා. මම මෙවැනි පුණ්‍ය කර්මයක් කළා. මේ පුණ්‍ය කර්මය ලේසියෙන් කෙනෙකුට කරන්න බෑ. මට විතරයි කරන්න පුළුවන්. ඒ වගේ තමන් තමන්ගේ ක්‍රියාවන් පින්පව් අල්ලගන්න. තමන්ගේ චේතනාවල් අල්ලගන්න. අන්න එහෙම උපාදාන කරගත්ත චේතනාවන්ට තමයි සංස්කාර උපාදාන ස්කන්ධය. නැත්නම් සංඛාර උපාදාන ස්කන්ධය කියලා පාලියෙන් කියන්නේ. විඥානය කියන්නේ සිතට. දැන් බොහෝ දෙනෙක් හිතනවා මේ විඥානය කියලා වෙනම දෙයක් තියෙනවා සිතට අමතරව කියලා. චිත්ත මනෝ විඥාන කියන පද තුනම සිතට යොදන බව ත්‍රිපිටකයේ හොඳින් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. බොහෝ දෙනෙක් සිත තමන් කියලා හිතනවා. තමන්ගේ ආත්මය කියලා හිතනවා. මෙන්න මේ විදිහට තමයි ප්‍රධාන වශයෙන් මේ උපාදාන ස්කන්ධ පහ සක්කාය දිට්ඨියට හේතු වෙන්නේ. අප විස්තර වශයෙන් බලමු. මේ රූපය Tamange ආත්මය හැටියට සලකන විදි මොනවද? එහෙම නැත්නම් රූපේ උපාදාන උපාදාන කරගෙන කරගෙන ඉන්න විදි මොනවද කියලා. රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ රූපය තමන්ගේ ආත්මයයි සලකයි කියන එකයි. මේ තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය රූපවන්තං වා අත්තානං ආත්මය රූපවත් කියන එක. තුන්වෙනි ක්‍රමය අත්තනිවා රූපං ආත්මයෙහි රූපයක් තියෙනවා. හතරවෙනි ක්‍රමය රූපස්මින්වා අත්තානං රූපේහි ආත්මයක් තියෙනවා කියන්නේ. අපි මෙහි පැහැදිලි කිරීම බලමු එහෙම නැත්නම් මේ ක්‍රමයට විතරක් ඉගෙන ගත්තාම සියල්ලම එකට පැටලෙනවා. මේ පළවෙනි ක්‍රමය භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මේ පටවි කසීනය දියුණු කරන ඍෂිවරයෙකුට හිතෙනවා මේ පටවිකසීනයක් තියෙනවා නම් යම්කිසි යම් පටවිකසීනං සෝ අහං ඒ මම යෝ අහං යම් මම කියලා කෙනෙක් නැත්නම් මම කියලා දෙයක් තියෙනවා නම් කෙනෙක් ඉන්නවා නම් තං පටවිකසීනං මේ තමයි පළවෙනි සිතුවිල්ල. ඉතින් එය භාගතුන් වහන්සේ උදාහරණයක් සහිතව දේශනා කරනවා මේ පහනක දැල්ල සහ වර්ණය පහන් දැල්ලේ ඒ පහන් දැල්ලත් ඒ දැල්ලේ වර්ණයත් කියන දෙක දැල්ලම තමා වර්ණය වර්ණයම තමා දැල්ල වෙන් කරන්න අමාරුයි එනිසා මේ පළවෙනි මිත්‍යා දෘෂ්ටිය ගන්නේ මේ දැල්ලත් වර්ණයක් දෙකක් නොවන හැටියට හිතලා අද්වයන් සමනුපස්සති කියන්නේ අද්වයන් කියලා කියන්නේ දෙකක් නෙමෙයි එකක් දැල්ලත් ඒකමයි වර්ණයත් ඒකමයි පහනක් පත්තු වෙන විට දැල්ලක් තියෙනවා නම් එයමයි වර්ණය වර්ණයක් තියෙනවා නම් එයමයි දැල්ල ඒක තමයි රූපය ආත්මය හැටියට ගන්නවා මේ ශරීරය ආත්මය හැටියට ගන්නවා කියන්නේ සම්පූර්ණ ශරීරයම තමන්ගේ ආත්මය හැටියට ਸਰව සම්පූර්ණයෙන් සමාන කරලා ගන්නවට. මේ තමයි පළවෙනි ආත්ම දෘෂ්ටිය ඇතිවන හැටි. ඉතින් එතනදී වැදගත් කරුණක් භාගතුන් වහන්සේ දේශනා කරනවා තවත් මෙතන කරුණක් ඉස්මතු කරලා මේ ශරීරයයි ආත්මයයි එකක් කියන දෘෂ්ටිය වෙන එකක් ඒ දෘෂ්ටියට හේතු වෙන කරුණ වෙන එකක්. ඒ දෙක එකක් නෙමෙයි කියලා. ඒක ගැඹුරු කරුණක් අපි ඉදිරියේදී ගැන සාකච්ඡා කරමු. මේ විදිහට තමයි ප්‍රථමයෙන්ම මේ රූපය හේතු කරගෙන ආත්ම දෘෂ්ටියක් ඇති වෙන්නේ. අයං පඨමා රූපවත්තුකා අත්තානු දිට්ඨි කියලා කියන්නේ ඒකයි. ඒ විදිහටම ආපෝ කසීනේ, තේජෝ කසීනේ, වායෝ කසීනේ ආදී කසීන වර්ග සියල්ලන්ම භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ඊට ගැඹුරු මට්ටමින් කරලා තියෙන්නේ මොකද මේ බල සහිත හිත දියුණු සමතය දියුණු කරපු ඍෂිවරයෙකුට ඇති වෙන නැත්නම් ධානලාභියෙකුට ඇති වෙන ආත්ම දෘෂ්ටිය. ඒ එයි පළවෙනි ආකාරය මේ. දෙවෙනි ආකාරය තමයි ආත්මේ රූපවත්. දැන් පළවෙනි එකේදී අපි හිතුවේ පළවෙනි දෘෂ්ටියේදී හිතුවේ රූපයමයි ආත්මය. ඒ කියන්නේ මේ ඇඟමයි මම මේ ඇඟෙන් වෙන් කරන්න බෑ මාව කියන කාරණාව තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ දැල්ල කියලා කියන්නේ මොකද්ද? වර්ණය කියන්නේත් ඒකමයි. වර්ණය කියන්නේ මොකද්ද? දැල්ල කියන්නේත් ඒකමයි. ඒක වෙන් කරන්න බෑ. ඒ වගේ මේ ශරීරය තමයි මම කියලා කියන්නේ නැත්නම් මගේ ආත්මය කියලා කියන්නේ. මගේ ආත්මය ශරීරයෙන් වෙන් කරන්න බෑ කියන පළවෙනි දෘෂ්ටිය. මේ දෙවෙනි එකේදී මේ රූපය පිළිබඳ උපාදානයක් තිබුණට මෙහිදී ආත්මය හැටියට සලකන්නේ රූපය නෙමෙයි, ඇඟ නෙමෙයි. සමහර පුද්ගලයෙක් වේදනාව තමන්ගේ ආත්මය කියලා හිතනවා. නැත්තම් සංඥාව තමන්ගේ ආත්මය කියලා හිතනවා. නැත්තම් සංස්කාර, නැත්තම් විඥාන කියන්නේ තමන්ගේ සිත හරි ආත්මය කියලා හිතනවා. හිතලා හිතනවා ඒ එහෙම තියෙන අපි තු විඥානය කියලා සිත තමයි ආත්මය. මගේ සිත තමයි මගේ ආත්මය. හැබැයි මගේ සිත රූපවත්. ඒ කියන්නේ හැඩයක් තියෙනවා සිතට. ඉතින් එතනදී ඒ දෘෂ්ටි ඇති වෙන්නේ කොහොමද? අයංකෝ මේ අත්තා මේ ආත්මය තියෙනවා. මොන වගේද? මේ වේදනාව කියන්නේ තමන්ගේ ආත්මය. ඒ කියන්නේ තමන් විඳිනවා නම් යම් විඳීමක් ඒ තමා තමන් කියලා කියන්නේ. තමන්ගේ ආත්මය කියලා කියන්නේ. එහෙම නැත්නම් සංඥාවාත්මය කියලා කියන්නේ තමන්ගේ දැනුමක් තියෙනවා නම් මේ දැනුම තමා තමන්. සංස්කාරය කියලා කියන්නේ තමන් කරපු පින් පව එහෙ නැත්නම් තමන්ගේ චේතනාවක් තියෙනවා. දැන් මම හොඳ මිනිහෙක් වෙනවා කියලා චේතනාවක් තියෙනවා. ඒ චේතනාවම තමයි ආත්මය. කිනකම සංස්කාර කියලා කියන්නේ. සිත කියලා කියන්නේ තමන්ගේ සිතම ආත්මය කියලා ගන්නවා. හැබැයි ඒ වේදනාව හෝ සංඥාව හෝ සංස්කාර හෝ විඥාණය වලට රූපයක් තියෙනවා. රූපය මොකද්ද? රූපයක් කියලා කියන්නේ හැඩයක් තියෙනවා. එතන උදාහරණයක් දෙනවා මේ රුකක් තියෙනවා අයං රුක්ඛෝ අයං ඡායා මෙහි හෙවණල්ලක් තියෙනවා දැන් මේ රුකක් තියෙනවා මේ ඡායාවක් තියෙනවා දැන් රුක්ෂයක ඡායාව තියෙන්නේ කොහමද? රුක්ෂය තුලද තියෙන්නේ? රුක්ෂයට ගෑවිලාද තියෙන්නේ? රුක්ෂයට එක තැනකින් සම්බන්ධ වෙලා තමයි ඡායාව තියෙන්නේ. රුක්ෂය තුල නෙමෙයි තියෙන්නේ. රුක්ෂය වටේටත් නෙමෙයි තියෙන්නේ. රුක්ෂයයි ඡායාවයි වෙන වෙනම තියෙන්නේ. හැබැයි එක තැනකින් සම්බන්ධයි. අන්න ඒ විදිහට මගේ සිත තියෙනවා. ඒ සිත රූපයට යම් ආකාරයකින් එක තැනකින් සම්බන්ධයි. එහෙම නැත්නම් මගේ වේදනාව තියෙනවා. වේදනාව තමයි ආත්මය. වේදනාව කියන්නේ මට. ඒ වේදනාව එක්තරා විදිහකින් රූපවත් කියලා හිතනවා. එතකොට මේ රූපය සම්බන්ධ වුණාට මේ මිත්‍යා දෘෂ්ටි පළවෙනි හතර පළවෙනි මිත්‍යා දෘෂ්ටියේදී විතරයි පළවෙනි ආත්ම දෘෂ්ටියේදී විතරයි රූපයම තමන්ගේ ආත්මය හැටියට හිතන්නේ මේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආත්ම දෘෂ්ටීන් වලදී ඒ රූපය තමන් කියලා හිතන්නේ නැහැ. ඉතුරු ස්කන්ධ හතර තමන් කියලා හිතන්නේ. ස්කන්ධ හතරෙන් එකක් හෝ කීපයක් තමන් කියලා හිතනවා. නමුත් ඒ වේදනාව හෝ සංඥාව හෝ සංස්කාරය හෝ විඥානය හෝ රූපවත් කියලා හිතනවා. රූපයට සම්බන්ධයි. ඒ කියන්නේ රූපවත් හැඩයක් තියෙනවා කියලා හිතනවා. ගසක් තියෙනවා නම් ගස ළඟ ඡායාවක් තියෙනවා නම් මේ තියෙන්නේ ගස මේ තියෙන ඡායාව කියලා දෙකක් හැටියට දකිනවා. දැන් කලින් අපි මේ පහන් දැල්ලක දෙකක් දැක්කේ නෑ. යම් වර්ණයක් තියෙනවා නම් එයමයි දැල්ල. යම් දැල්ලක් තියෙනවා නම් එයමයි වර්ණය කියලා වෙන් කරන්න බැරි අවස්ථාවක් කිව්වේ. මෙතන තියෙන්නේ වෙන් කරන්න පුළුවන්. වෙන් කරනවා කියුවට වෙනම හඳුනා ගන්න පුළුවන්. දෙක වෙන් ඈඩ් කරන්න බෑ. එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මගේ හිත තමයි මගේ ආත්මය. නමුත් මේ හිතත් එක්ක ඇඟ බැඳිලා තියෙන. කියන්නේ හිතට හැඩයක් තියෙනවා. නැත්නම් හිත රූපයත් එක්ක සම්බන්ධයි. නැත්නම් හිත රූපවත්. විඥාණය රූපවන්තයි කියලා කියන්නේ රූපවත් කියන එකයි. මෙන්න මේක තමයි දෙවෙනි ආකාරය සක්කාය දිට්ඨිය. ඉතින් එය මේ ඡායාවක මේ වෘක්ෂයක ඡායා උපමාවකින් දේශනා කළා තියෙනවා. තුන්වෙනි ආකාරය ගත්තහම ආත්මය පුරාවටම රූපය දකිනවා. ඒ කියන්නේ පුෂ්පයක් අරගෙන පුෂ්පයේහි සුවඳක් තියෙනවා කියලා උදාහරණයක් පෙන්වුම් කරලා තියෙනවා. එතකොට ඒ පුෂ්පය ගත්තාම කොතනද සුවඳ තියෙන්නේ කියලා හොයාගන්න බෑ. හැබැයි පුෂ්පයෙන් පිට නෙමෙයි සුවඳ තියෙන්නේ. පුෂ්පය තුලද කියලා කියන්නත් බෑ. පිටද කියලා කියන්නත් බැරි විදිහට පුෂ්පයත් එක්ක සර්වාකාරයෙන්ම සම්බන්ධ වෙලා සුවඳ තියෙනවා. පෙතිවලද පෙත්ත කෙලවරද මැදද එහෙම කියන්න බෑ. ඉතින් ඒ විදිහට මේ ආත්මය පුරාවටම රූපය තියෙනවා. නැත්තම් ආත්මයේහි රූපය තියෙනවා කියලා තුන්වෙනි ආකාරයක් පෙන්눔 කරනවා. මේක තමයි මේ තුන්වෙනි ආකාරය රූපය පිළිබඳව උපාදාන කරගන්නේ. හතරවෙනි ආකාරයේ තියෙන්නේ රූපය තුල ආත්මය තියෙනවා කියලා වෙනම සිතවිල්ලක්. ඒ කියන්නේ මේ ඇඟ ඇතුලේ ආත්මය කියලා එකක් තියෙනවා. හරියට කරඬුවක් අරගෙන ඒ කරඬුව තුලට මණිකක් දාලා මේ තියෙන්නේ කරඬුව මේ තියෙන්නේ මණික මේ කරඬුව තුල මණික තියෙනවා. දැන් අපි සමහර වෙලාවට මේ චිත්‍ර ශිල්පීන් අඳින්නේ මේ ශරීරයක් ඇඳලා හෘද වස්තුව ළඟින් මේ සිත කියන එක නැත්නම් ආත්මය කියන එක පනවන. ඒ කියන්නේ මේ ශරීරය තියෙනවා ශරීරය තුල ආත්මයක් තියෙනවා. ඒ කියන්නේ රූපේහි ආත්මය තියෙනවා. කියන රූපස්මින් අත්තාන සමුපස්සති කියලා කියන්නේ ඔන්න ඔය කාරණාවට. මේ උදාහරණයේ තියෙන්නේ අයං මණි අයං කරණ්ඩකෝ මේ මණික මේ කරඬුව අඤ්ඤා මණි අඤ්ඤෝ කරණ්ඩකෝ මැණික එකක් කරඬුව තව එකක් සෝඛෝ පනායන් මනි ඉමස්මින් කරඬකේ ඒ මැණික මේ කරඬුව තුල පිහිටලා තියෙනවා එහෙම උදාහරණ තියෙනවා දැන් අපි ලැබී තිබෙන කාලය අනුව මේ රූපය ගැන විතරයි සාකච්ඡා කරන්න පුළුවන් උනේ මොකද මේ දීර්ඝ සාකච්ඡාවක් වේගයෙන් කරා කියලා අවබෝධ වෙන්නේ නැහැ ඉතාම සියුම් සාකච්ඡාවක්. මේ හරියට අවබෝධ කරගත්තේ නැත්තම් කොහොමත් හිත මිත්‍යා දෘෂ්ටි වලට ටික ටික නැමෙනවා. මේ හරියටම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ විදර්ශනා භාවනා කිරීම තුලින් පමණයි. සමත භාවනාවකිනුත් මේ අවබෝධ කරගන්න බෑ. ඒක තමයි ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරන උදාහරණයේ තේරුම මේ සමත භාවනාවෙන් සතරවෙනි ධානය ලැබපු ඍෂිවරයෙකුටත් ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය තමයි ඉස්සල්ලාම පෙන්눔 කරන්නේ. ඒ නිසා සමත භාවනාවේ තියෙන ආනිසංසය වෙන එකක් මේ විදර්ශනා භාවනාවෙන් තමයි මේ සක්කාය දිට්ඨි ආදී මේ සංයෝජන නැති කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දැන් අපි අද සාකච්ඡා කරන්න යෙදුනේ මේ සක්කාය දිට්ඨියේ 20 ආකාරයෙන් ආකාර හතරක් පිළිබඳව විතරයි. රූපය සම්බන්ධ. ඉතින් ඉදිරියට අපි මේ සාකච්ඡාව දිගටම පවත්වන්න බලාපොරොත්තු වෙනවා මේ සක්කාය දිට්ඨි සම්බන්ධයෙන් කියන සාකච්ඡාව. අය වඩාත් මේ පින්වතුන්ට වැටහෙන ආකාරයට උදාහරණ සහිතව සාකච්ඡා කරන්නත් මේ පින්වතුන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඒ සම්බන්ධයෙන් අපට ඉදිරි වැඩසටහන් වලදී ඒව සාකච්ඡාවට ගන්න පුළුවන්. එහෙමනම් අද මේ සක්කාය දිට්ඨි පිළිබඳ ධර්ම සාකච්ඡාව ආරම්භ කළා කියලා විතරයි කියන්න පුළුවන් වෙන්නේ. ඒ ලැබුණ කාලය අනුව ඉදිරි වැඩසටහන් වලදී මේ විදර්ශනා භාවනාව සම්බන්ධයෙන්ුත් මේ සක්කාය දිට්ඨිය නැති කිරීමේ පිළිවෙල සම්බන්ධයෙන්ුත් දිගටම සාකච්ඡා කරන්න අප බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අප විසින් රැස් කරගත්තා වූ මේ සියලු පුණ්‍ය සම්භාරයන් මේ ශාසනය දේශනය සහ අප සම ආරක්ෂා කරන්නා වූ සම්මාදිට්ඨික ශාසනාරක්ෂක දෙවි බ්‍රහ්මයන්ටත් සියලු සම්මාධිට්ඨිකයන්ටත් අනුමෝදන් කරමු මිත්‍යා දෘෂ්ටිකයන්ටත් මේ දහම ඇසි තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගෙන සම්මාදිට්ඨියට පැමිණ තමන්ගේ සසර ගමන සැපවත් කරගෙන සසරින් මිදීමට පවා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු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 සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාධු සාධු සාධු හොඳයි. ඒ අවසන් වූයේ කාංකා විතරණී වැඩසටහන. සෑම මාසකම ප්‍රථම සහ තෙවන ශනිදාවේ රාත්‍රී 9ටත් ඊට පසුදා ඉරිදා අලුයම 3ට සහ දහවල් 11:30ටත් නැවත විකාශය හැටියට ඔබ වෙත ගෙනේන සාර කතිකාවත. අපි යළිත් සතියක ඇවෑමෙන් දෙසතියකට පසුව ඔබ හමුවනවා පින්වත් සමින්දරණසිංහ මහත්මයත් හා සමග ඔබට ඇති දහම් ගැටලු සාකච්ඡා කරන්න. එතෙක් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.